සක්මණේ ගත් එක තනියම ඇවිදිනකොට ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මම කැලේ ඇවිදිනකොට ගව්වක් ඉස්සරහමට කවුරුත් පේන්නේ නැත්තම් ගව්වක් පිටිපස්සේ කවුරුත් පේන්නේ නැත්තම් මට අවශ්‍ය වෙලාවට මල මුත්‍රා පහ කරන්න හරි පුළුවන් කියලා. ඔන්න ඕකට විවේකී කියන්නේ කියලා. මේ පිරිසක් එක්ක ඉඳ ගියාම අවශ්‍ය වෙලාවට මල මුත්‍රා පහ කරන්න නැහැ.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 මට ඕනලට මල පහ කරන්න පුළුවන් කියලා නාගිත හමුදුරන්න පුත්‍රයන්සේ සඳහන් කරනවා සෙනග ඇසුරට වැඩිය සර්වඥාන්සේ වී කියලා කැමති. ඒ වගේ නිකම් මේ ධක්මණෙන් ගත්ත ආනිසංශ තියෙනවා නම් වෙන ගමනක් යනකොට බලන්න මේ සක්මන් මළුවක නෙවෙයි සුදු ඇඳගෙන නෙවෙයි බාපණේ දාගෙන නෙවෙයි වෙන්න පුළුවන් අර සක්මණේ ආනිසංස ගන්න පටන් ගත්තොත් මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් තමයි.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 ඉතින් කමල්කාරයර ගියාම කිව්වා ওই පැත්තෙන් නෙමෙයි ගහන්නේ මෙහි පැත්තේ මේ කැපෙන පැත්ත කියලා. මේ කැපෙන පැත්ත පැත්තක දින කොන්ද පැත්තෙන් ගහනවා. ඉතින් ඒක හදාගත්තොත් වෙන දියුණුව මෙච්චරයි කියලා නැහැ. ඒක නැතුව ඔතෙන් යන්න පුළුවන් වුණා නම් අනිත් දවසේ ඔක්කොම භාවනා රචන නිලියන්න කිට් වෙලා තේරුම් ගත්තොත් මම පටන් ගන්නම් අරමුණ මුදුන්පත් වෙච්ච තැනින් කියලා ප්‍රධාන දේ ප්‍රධාන තැන තැබීම කියන එක කියන්නේ ඒකයි.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 එහෙම බෑ. ඒක තියන්න ඕනේ කරඬුවක. ඒක උඩ තියන්න ඕනේ. තියලා වඳින්න ඕනේ. ඒ නිසා තොරතුරු හම්බුණාට ඒකේ වැදගත්කම නොදීම නිසා තමා විහිං තොරතුරු පහත් කර දැරීම නිසා රචනයේ පහත් කරගත්ත තමන් පහත් තත්ත්වයට වැටෙනවා. ඒ කියන්නේ බණින්නේ දොස් කියන්න නෙවෙයි.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 පපුවේ වේගය රිද්මයකට උස් පහත් වනසේ හැඟුනි. හොඳින් නිරීක්ෂණය කරමින් භාවනා කරන විට වරාන් ඇතුළේ විනාඩි 20ක් විතර පසුව වගේ ඇඟ හිරි gadu පිපි තද සීතලක්ද දැනුනි. හුස්ම දෙසම බලමින් සතිය වඩන විට හුස්ම ක්‍රමානුකූල වී තිබුණි. ඒ අවස්ථාවේ යම් සුදු එළියක් ටෝච් එළියක් වගේ දැක ගැනීමට ලැබුණි. වසා තිබූ S2 තද කරගත්තත් එය නැති වී නැවත දුටිමි. ඒ අතරම කූඹියෙක් ඇඟ පුරා හිස පුරා දුවන ලෙස හැඟුණි. සෙමෙන් සෙමෙන් සීතලය නැති වී උණුසුම් ගතියක් දැනුනි. පැය එකහමාරක කාලයක් මා පර්යම් භාවනාවේ ගත කෙලිමි. පැය භාගයක් තන වාඩි සිටීමට නොහැකි මට මෙය අලුත් අත්දැකීමකි.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 මේ ඇතිලා තියෙන ගැම්ම දිගට පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. අඩුපාඩු නැතුව නෙවෙයි. නමුත් තිබුණාට පාඩු ගොඩක් අඩුයි. ලියන ක්‍රමෙත් ඉදිරිපත් වෙලා තියෙනවා. ගැම්මත් හම්බෙලා තියෙනවා. මේ වෙලාවේදී මේ නිින්ද ක්‍රමයේ ආහාර ක්‍රමයේ ලෙඩ කරගන්න නැතුව මේ ගත්ත ගැම්ම දිකට ගෙනියන්න උත්සාහ කිරීම තමයි සත්පුරුෂ ක්‍රියාව කියන්නේ. ඒ ගැම්ම කඩාගත්තොත් අසත්පුරුෂ වෙනවා. මොකද කලාතුරකින් තමයි මේ එකලස ඉන්නේ. අන්නේ එකලස අනුග්‍රහ කරන එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව සඳහා මනා සිහියෙන් ඉඳගෙන ඉන්න ඉරියාව සිතින් පිරිමැද්දෙමි. මම දැන් මෙතන යනුවෙන් සිහි කළමි. සිහියෙන් හුස්ම රැල්ලස බලමින් ආශ්වාස ප්‍රශ්වාස යනුවෙන් මෙනෙහි කළමි. එය නිරීක්ෂණය කළමි. වම් නාසයෙන් සීතල ස්වභාවයෙන් හුස්ම රැල්ල ඇතුල් වේ. නාසයේ ඉහළ කොටසේ තෙරපීමක් දැනේ. දකුණු නාසයෙන් හුස්ම රැල්ල පිටවේ. එය උණුසුම්ය, සැහැල්ලුය. නොඑක් ශබ්ද හා සිතුවිලි වලින් සිත පිට ගියද එය වැටහි නැවත ආශ්වාස ප්‍රශ්වාසයෙන් මෙනෙහි කළමි. නිරීක්ෂණය කිරීමේදී හුස්ම ඉහළ පහළ යන ආකාරයට සම්බන්ධව උරහිස්සා පපු ප්‍රදේශයේ පිම්බීම හැකිලීමද වැටහේ.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 ඒ අතරමැද අනික් කටිය තෑගි ලබනවා. ඒ වගේ තමයි එක ඉරියව්වක් කරගත්ත සතිය අනිත් එකට මාරුවා. මේ ඇති කරගත්ත සතිය දකුණට දානවා. දකුණ එක වමට යනවා. මේ අභ්‍යාසය ලැබෙන්නේ නැහැ පරියන්කේදී. මේක ලැබෙන්නේ සක්මනේදී. ඊට පස්සේ එදිනදා වැඩවල වැඩතර වැඩි.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 විශාල වැඩ රාජකාරයක් වගේක් තියෙනවා මේ එදිනෙදා වැඩවල. නමුත් මේ කොයි එක වුණත් දෙකක් එකට ගැටීමක් කවදාවත් නැහැ. කවදාකවත් ගැටීමක් වෙන්නේ නැහැ. ටෙලිවිෂන් ස්ක්‍රීන් එක බලන්න තිත් වැටෙන දිහා ඒ වැටෙන තිත් දෙකක් කපක් බලන තියත් ගැටෙන්නේ නැහැ. කෝටි ගණන් තිත් වැටෙනවා. එක පස්සේ එක වැටෙනවා. ළඟ ළඟ තිත් වෙන කදාත් ගැටෙන්නේ අපේ මනස තමයි මේකෙන් ගැටුමක් ඇති කරන්නේ. දැන් ඉතියව මාරු කරාට, අරමුණු මාරු කරාට කවදාකවත් ගැටුමක් නැහැ. ඉතින් ඒක තේරුම් ගත්ත පස්සේ තේරෙනවා අපි මේ තරම් ලස්සනට පෙන්වන ධාතු මනස්කාරය තුන කොච්චර ප්‍රශ්න ඇති කරගෙන තියෙනවද කියලා.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 ඒකාකාරී ගතියට අපා නිකන් උනවා වගේ. අර කෙලස් ටික නැහැනේ. පුරුදු කෙලස් ටික නැති වෙච්චාම අදින්නෙම නෑ මැෂින් එක. මගේ මේ ඒකෝදි භාවයේ විපස්සනාට බාධාවක් වෙයිද මට අදාළ කක්ක ටික නෑ. අනේ ස්වාමීන් කක්ක ගන්න තියෙන්නේ කොහෙන්ද? සුපර් මාකට් ගියත් කක්ක නෑ. හරියමාරු. අදාළ කෙලස් ටික නැත්තම් මේ ජීවිතේ කිසිම නෑ. නිකන් උම්මලකට නැති පතෝල හොද්දා වගේ. කෑවට මොකද නිකන් කිසි ගතියක් ඒ නිසා පළවෙනි දෙවෙනි තුන්වෙනි දවස්වල ප්‍රශ්න දෙක තුනක් දාන්න ඕකට දැන්. නැදනේ මේ ප්‍රශ්න අහනකොට ඔක්කොම ටික නිදා ගන්නවා. ඈ? නෑ මං කියන්නේ ලියලා තියෙන්නේ හොඳ නෑ වගේ. ඒකයි මං කියන්නේ පරණ ප්‍රශ්න දෙක තුනක් දාලා ටිකක් අලුත් කරලා ගන්න වෙනවා මේ ඒකෝදි භාවයේ ලැබීම විපස්සනාවට බාධාවත්ද කියලා අහලා තියෙනවා කියන්නේ. ඒකෝදි භාවයේ නැත්තම් නම් ඉතින් වලියන්නේ. නෑ වලියක් නැත්තම් පිච්චරක බල්ල වැඩක් නෑ.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 නෑ මගේ ප්‍රශ්නේ නෙමෙයි උත්තර දෙන්නේ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ සතියෙන් ඉන්නකොට දැනගන්නවා එකක් තියෙනවා. සතියෙන් නැතිකොට දැනගන්නවා. මේ දෙකෙන් කොයි දැන ගැනීම වඩා සූර එක වඩා දක්ෂ එක වඩා කුසලතාවයි. සතිය නැති වෙලා බව දැනගන්න එක වඩා කුසලයි. ඉතින් ඒක අකුසලයක්ද කියලා අහන්නේ මොකටද එහෙනම්?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 පේන දේ ලස්සන පේනකොට මේතර මෙතන පුංචි අසද්දයක් ඇති කර ගන්නවා සද්ධාව නැති ගතියක් මේ වැඩේ යන ගමන් ආයේ කකුල් මාට්ටුවක් දාන්න. එන්න මේ වංචාව මේ ෂටගතිය මේ මායාවී ගතිය දැක්කනම් කිසි කෙනෙක් දෙවන්නේක් අපේ භාවනාවට බාධා කරන්නේ මගේම ඔලොමලකමත් මගේ තෘෂ්ණාවත් විතරයි භාවනාවට බාධා කරන්නේ.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 හොඳයි සර්. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ සවස මම සක්මන් භාවනාවේ පැයක් යෙදී සිට දෙවනුව ඉඳගෙන ආනාපාන සති භාවනාව වැඩි වෙමි. ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් සිටින විට කයේ සුළු වේදනා දැනෙන්නට විය. වේදනා මෙනෙහි කරමින් නැවත හුස්ම රැල්ලට සිත යොමු කෙලිමි.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 සිතට මේ වන විට ප්‍රීතියක් දැනී ඇත. මෙලෙස ප්‍රීතියද දැනගෙන තව දිගටම ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කළෙමි. එක්වරම සිරුරේ එක් තැනක තියුණු උලක්කින් අනින්නාක් මෙන් දැනුනි. ඒද කීපවරක් වේදනාව ලෙස මෙනෙහි කළෙමි. එකවරම මුළු සිරුරේම සෑම තැනකම ඉදිකටු දහස් ගණනකින් අනික් නාට්මෙන් දරුණු වේදනාවක් දැනුණි.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 ඒ භාවනාව කියන්නේ ඒක තමයි. මට ඔයාලට කරගෙන ඉන්න වෙලාවක් නැහැ. නැත්තම් මම තම කැමති ඕඹට දෙයක් දමලා නින්ද. ඒ නිසා ඊගාවේ එන්නක එන්නකන් යන්. ඊට පස්සේ ඊගාවේ කාට පස්සේ ආ යන්ත ඒකත් ඒ කොටයි. දැන් ගාවට මොකද වෙන්නේ? මේ එතකොට පැමිණි දුක් මෙනිරායි. කන්දක් නැගී දැන පල්ලමකේ පල්ලම කරන සෙල්ලමකේ. මේ ගේම පටන් ගත්තට පස්සේ ඉතින් නිවන් දකින්න කම්ම එනේන රැල්ල පදින එකයි කරන්නේ. ඊගා ප්‍රගතිය කියලා කියන්නේ මේට වඩා දරුණු වේදනාවක් තියෙද්දි මූල කර්මස්ථානේ රකිනවා. ගමනක් යනකොට සක්මනේදිත් මොන දේ ආවත් රකින්නවා. එතකොට පැමිණෙන හැම දෙයක්ම භාවනාවට සාධකයක් වෙන මිසක් බාධක වෙන දෙයක් චීන කන්නඩියක් දාලා බැලුවත් පේන දෙයක් නැති වෙනවා. එහෙම තමයි අපි කෙලස් ජයගන්නේ. කුංචි කුංචි දෙකින් අත් පටන් ගත්තට පස්සේ ඒන ගැම්ම මොන්නම්ම දෙයකටත් අදාළ නොවේ කියන දෙයක් නැහැ. ඒ නිසා තව ඉදිරියට එන ඕනෙම දෙකට ලෑස්තිලා ඉන්න විශේෂයෙන් මතක තියාගන්න ලෑස්තිලා ගියොත් කවදාකවත් ඔය එන මොණයකවත් ඔය කියන තරම් කළු පාට නැහැ. අපේ තියෙන්නේ බය ලෑස්ති නැතිකම අප්‍රමාදේ නෙමෙයි ප්‍රමාදේ. ඒ ප්‍රමාදෙන් යන්න සමාවෙන්න අප්‍රමාදයෙන් යන්න තමන්ට තේරෙයි මේක ඇතුලේ බුදු කෙනෙක් ජීවත් වෙනවා කියලා.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 ගතිය පාලනය කරගන්න බැරි ගතිය දැකලා නොසලී ඉන්න මනස තමයි ඔය තාදී මනස නැත්නම් අක්ෂරෝග ධර්මේ කම්පා නොවෙනවයි කියන්නේ ඒ නිසා මේ සංකල්පතා යථාර්ථයේ දෙක අතර නලියනකොට විනිශ්චයකට යන්න බෑ මෙතන අර හිතවිලි එන එකට ද්වේෂයක් තියෙනවා විවේකයට මනාපයක් තියෙනවා.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 දියැල්ල පෙන්වයි කියලා tire පෙඟෙන්නේ නැහැ. ඒ නිසා මොන හිතවිල්ලක් ආත් හිතට මොකුත් වෙන්නේ අපි හිතුවට මේ ගිනි කන්ද ගොඩක් වෙලාවකපත් තිබුණොත් එහෙම ගිනි ගනී කියලා ඒ බලාන ඉන්නේ කාට තේරෙන්නේ නැතිකම තියෙන්නේ. මේ ගොඩාක් කළ දියැල්ලක් පෙන්වොත් එහෙම දිය මේ මේ tire පෙඟෙයි කියලා පෙඟෙන්නේ නැහැ. බෝරු. කොන හිතවිල්ලක් ආ හිතට මොකක්වත් වෙන්නේ වලාකුළු කොච්චර ඇවිල්ලා වහගෙන අඳුරු කරන්න හැදුවත් හඳ වහන්න බෑනේ වලාකුළු වලින්. හඳ තියෙන ගොඩාක් ඈත. අපි හිතන අපරාධේ වලාකුළක් ඇවිල්ලා හඳ වහලා ඉන්නේ. වලාකුළු වල කවදාකවත් එක තැනක ඉන්න බෑ. එයා යනවා.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 කෙනා. එතකොට එතකොට මොකද කරන්නේ? ඒවා සතියේ උපදවන්න උත්සාහ කරනවා. එනකොටම කියන්නේ ඔබ මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි උඹට පිටිය දීලා තින ඕනේ නඟලක් නඟලක් නැතුමන්නට ලබලියක් වටකනට නටපන් කටුසු නටුන්නට පන් උඩට නටුන්නට පන් පාතර කවුද බලන්නේ බැලුවොත් තමයි නාටනාව මේ මේ නළුව පුම්බන්නේ. බලන්නේ නැතුව හිටපන් ඉවරයි. එහෙම. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතරින් දිස්ස දවසේ නාටිකාංගකට නැටුවනේ. මොකද උනේ බලන්නේ නැති ඉරපන්. ඒගොල්ලන් ඉතින් වැටුණා. එකම ප්‍රේක්ෂකයා හිටියේ ඒ ප්‍රේක්ෂකයා යාපැත්තට බුදිය ගත්තා. දැන් නාටිකංගන කාට පෙන්වන්නද? නේ ටික ටික වෙලාවක් කරනකොට උන් නටලා උන් එක පුලියේ. ඊට උඩින් තමයි ගිහි ගිය තැරලා ගිය සිද්ධාර්ථ කුමාරයා. මේ නාටකම පේන්නේ මේකල බුදිය ගත්තට පස්සේ. කෙලව අක්කරගෙන මෙව්වා එළිය දාගෙන එක පුලිය දාගෙන පුදි. ඔන්න නාටකම. පොඩ්ඩ හිතවල නාටකම නටන්නටල දැක්කේ නැහැ වගේ ඔන්න බලාගත්තා කි නාටකම. හිතවිලිත් ඔච්චරයි.